ඒකින්ද අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතවල කළ යුතු දෙයක් තියෙනවා. ආන් ඒ කළ යුතු දේ කරන්න ඕනේ මොකටද? අපේ හිත නිවැරදි කර ගැනීම සඳහා. ඒ සඳහා අරමුණු කරගෙන සකස් කරගත්ත ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. කැළඹෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයේ තියෙන අපහසුවෙන් ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයාට ඒ අපහසුතාවයෙන් මිදලා ඊටාම සාන්තව මේ ලෝකේ වාසය කරන්න පුළුවන් මානසිකත්වයක් සකස් කර ගැනීම සඳහායි බුදුරජාන් වහන්සේගේ ධර්මය. කය සුවපත් කරන ධර්මයක් නෙවෙයි ඒක, සිත සුවපත් කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගෙන් ඒ නකුල පිටු කියන උපාසකයා ඊටාම අපහසුවෙන් ඉන්න වෙලාවක ගිහිලා විමසනවා මට මේ වගේ දරුණු ආබාධ සහිතව තියෙනවා දරුණු ආබාධ තියෙනවා මේ අත දන්නවා නකුල නකුල පිතු නකුල මාතා කියන්නේ එතකොට ඊටාම දරුණු ආබාධ තියෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරා සමහර ඇත්තෝ මේ ලෝකේ කය රෝගී වෙලා හිතත් රෝගී වෙලා ඉන්නවා කියලා. ඉතින් දුන්න අවවාදය තමයි කය රෝගී වුණාට කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව වාසය කරන්නයි කියලා. නකුල පිටු උපාසකතුමා මේ අවවාදය ගැන ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේට වර්ණනා කරනවා. සම්මා සම්බුදුරජාන් වහන්සේ මට අමෘතය දුන්නා කියලා. ඒ මොකද එවැනි එක අවවාදයකුත් පින්වත්නි අපිට ඇති. අපේ චිත්තසංතානය සකස් කරගන්න නේද අපිට අපි හරි හරියට පීඩාවක ඉන්න වෙලාවක එක බුද්ධ අවවාදයක් ඇති අපිට සිහිය උපද්දවන්න. කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. ඒක තමයි වටින්නේ. ඉතින් ඒක අපිට මතක් වෙන්නේවත් නැහැනේ. ඒ වගේ අපිට හැම නිමේෂයකම මතක් වෙන්න ඕනේ. අපි සුවපත් වෙන්න ඕනේ. අපි තැම්පත් වෙන්න ඕනේ. අතුලාන්ත සුවපත්භාවය, අතුලාන්ත තැම්පත්භාවය තරම් රසයක්. තරම් සුවයක් තරම් ස්ථාවරත්වයක් සැනසීමක් මේ ලෝකේ තවත් නැහැ. මේ අතුලාන්ත සුවය අතුලාන්ත සැපය අතුලාන්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න නම් බාහිර අතහැරෙන්න ඕනේ. නැත්තම් හිත බාහිරට තදින් විසිරෙනවා. අන්නේ බාහිර ලෝකයේ ගැන තියෙන කොහොමද කැඩිලා බිඳිලා paludu වෙලා වෙනස් වෙලා යන ලෝකය ගැන එන කවර කලබලයක්ද අපි කලබල වුණා කියලා ඒව නවතිනවා අන්න ඒ චුට්ට තේරුම් ගන්න ඕනේ අපේ හිතෙන් ඒ හැඟීම නැగిලා එන්න ඕනේ නේද අපේ හිතෙන් එකයි කියන්නේ ඒක අපි දන්නවා කවුද නොදන්නේ කැඩිලා යනවා බිඳිලා යනවා වෙනස් වෙලා යනවා paludu වෙනවා යනවා කියලා දන්නේ නැති කෙනෙක් නෑ මේ ලෝකේ තියෙන හැමදේම එහෙම වෙනවා කියලා දන්නවා නමුත් අපි ආදරය කරන දේවල් ලෝභයෙන් ඉන්න දේවල් තරහෙන් ඉන්න දේවල් හමුවේ ඒව නැහැ. නේද? අපිට ඒක කරන්න ඕනේ. කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. බිඳෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. වෙහෙස වෙන්නේ විනාශ වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. අපේ හිතේ හැම උත්සාහයක් ගන්නෙ ඒ ලෝභ දේශ මොහ හමුවේ ඒ කැඩෙන බිඳෙන paludu වෙන වෙනස් වෙනවා කියන එක අපේ හිතෙන් වැහිලා යනවා. ඉතින් අපි හරියට පීඩාවට පත් වෙන වෙලාවට සිහිය නැති වෙනවා. පිසු හැදෙනවා වගේ. ඉතින් අන්න ඒ සිහිය නැති වෙන එක කියන බෙහෙත් වට්ටෝරුව තමයි ධර්මය කියලා කියන්නේ. හැම වෙලෙම අපිට තේරෙනවා නම් දැනෙනවා නම් අඩුම තරමේ මේ ශරීරයවත් මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි මේක මට අයිතියක් තියෙන එකක් නෙවෙයි. රෝග ආකාරයක් වගේ තියෙන මේ ශරීරය නිරෝගීව තිබීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා නකුලපිත උපාසකයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙලාවේ. රෝග ආකාරයක් වෙලා තියෙන ශරීරයෙන් කවර නිරෝගී තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නද? බඩගින්න පවා පිපාසය පවා රෝගී තත්ත්වයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට එවැනි රෝග බොහෝමයකින් පිළී ඉන්න මේ කය වගේ නෙවෙයි හිතේ පීඩාව ඊටත් වැඩිය බොහොම අමාරුයි. ඉතින් අපි හරි අමාරුවේ ජීවත් වෙන මිනිස්සු. මේ ලෝකේ අපි ඉපදිලා නේද ලෝකයට එක්ක හොඳ පොරයක් අල්ලනවා. හම්බෙච්ච දේවල් එක්ක පොර අල්ලනවද නැද්ද? ජීවිතේට පුංචි දේවල් වගේක් හම්බෙලා. නේද? පොඩි ගයක්. ලංකාවේ කොච්චර ගෙවල් තියෙනවද? නේද? ලංකාවේ කොච්චර ඉඩම් තියෙනවද? ලංකාවේ විතරක් ගත්තොත් කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ වයින් දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන ඒ ටික නම් මම අතහරින්නේ නැහැ. හා බලාගමු කියලා නේද? ලොකු පීඩිත තත්වයකින් අපි හැමෝම ජීවත් වෙනවා. ඉතින් ඒ අසහියෙන් ජීවත් වෙන අපිට අධික පිපාසයෙන් ඉන්න කෙනෙකුට මහා ජල ධාරාවක් ලැබුණා වගේ. අධික බඩගින්නකින් ඉන්න කෙනෙකුට දිව්‍ය භෝජන ලැබුණා වගේ. ඒ කියන්නේ බලාපොරොත්තු වුණාටත් වැඩිය දෙයක් ලැබිලා. අධික බඩගින්නේ ඉන්න කෙනෙකුට දවස් ගාණක් කුසගින්නේ ඉන්න කෙනෙකුට පිළිවෙල නොවිච්ච යන්තම් පොඩි ආහාරයක් ලැබුණා නම් හොඳටම ඇති. නමුත් දිව්‍ය භෝජනයක් ලැබුණොත් නේද? වතුර බින්දුවක්වත් බොන්න නැතුව විපා අධික විපාසයෙන් ඉන්න කෙනෙකුට මහා ගලා හැරෙන සිසිල් දිය දහරක් හම්බුණොත් නේද? ඒ වගේ හිතුවටත් වැඩිය වැඩිය දෙයක් අපිට ලැබිලා තියෙන මේ ජීවිතේ. අන්න ඒ ලැබිලා තියෙන ධර්මයෙන් ඇතුළ ඇතුළ පෝෂණය කරගන්න ඕනේ ඒක ප්‍රායෝගිකව කරගන්න ඕනේ. අපි ඒක පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ. නැත්තම් හැමදාම අපි අනුන්ගේ දේවල් ගැන හිත හිත කවුරු කියපු දෙයක් ගැන හිත හිත දරුවන්ගේ දෙයක් ගැන හිත හිත ස්වාමියාගේ භාර්යාවගේ දෙයක් ගැන හිත හිත මටමමයි වෙන්නේ කී කී හිත හිත මං වගේ නේද කියන්න ඕනේ නැහැ නේද කියන්නම්කෝ නේද මං වගේ කාලකන්ණියෙක් නෑ අම්මා එහෙම හිතන්නේ නේද මං මං තමයි ලෝකේ නවාසනාවන්තම කෙනා ඕමම හිතේ තිතින් අපරාධ අපිට ළඟා කරහැත ගත හැකි උසස්ම තත්වයක් මේ ක්‍රියාකා මේ ක්‍රියාකාරී මනස අපේ පින්නත් මේ අපි නොදන්නවා වුණාට අපේ මේ ක්‍රියාත්මක වෙන මානසිකාරය කියන එක වැඩපිළිවෙලක් ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් නේද? බොංචි ඇටයක් හිටවපුවාම බොංචි පැලයක් හැදෙන එක වැඩපිළිවෙලක්. නේද? ඒ වැඩපිළිවෙල අපිට අයිතිද? අපි මේ වැඩපිළිවෙල ගැන දන්න හින්දා මොකද කරන්නේ? වැඩිපුර වපුරනවා බොංචි නේද? වී වී වපුරපුවාම අදාළ දේවල් ටික අදාළ දේවල් ටික බාහිර පරිසරය සකස් කරලා වී ටික වැපුරුවාම ගොයම් පැල හැදෙනවා කියන්න අපි දන්නවා. ඒක පීදෙනවා කියන්නත් දන්නවා පසු කාලිනවා. ඒකට පෝෂණය කරන්න ඕනේ මොනවද කියලාත් දන්නවා. අන්න එහෙම දන්න හින්දා ඒ ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක්ද? ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක් නෙවෙයි. නේද? මමද තීරණය කරේ වී වැටුනහම මේ මේ විදිහට පැලෙන්න ඕනේ නෑ නෑ ඒක අපේ වැඩක් නෙවෙයි. එහෙම එකක් තියෙනවා කියන්නේ අපි දන්නවා. අන්න එහෙම එකක් තියෙනවා කියලා දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? වපුරනවා. වැපුරුවොත් මොකද වෙන්නේ? වැඩියෙන් වැපුරුවොත් වැඩියෙන් අස්සන්න ගන්න පුළුවන්. ඒක අපි දන්නවා. නේද? අන්න ඒ වගේ මේ මානසිකාරය තුළ තියෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. මේකෙත් යාදිසං වපතේ බීජන්තාදිසං හරතේ පලං වැඩිපුර වපුරන විදිහට තමයි අස්වැන්න කියලා දේශනා කරේ බුදුජානන් වහන්සේමයි. ඒ වගේ අපේ සිත්වල කල්යාණ සිතුවිලි වපුරනොත් යහපත් සිතුවිලි වපුරනොත් ඒ සිතුවිලි වලට අනුව හොඳ සිතුවිලි වෙනවා. කොයි වෙලාවෙද එන්නේ? බාහිර සමාජයේ අපි ජීවත් වෙනකොට. ලෝකයේ ඇහැකරනාසය දිය ශරීරයේ මනස භාවිතා කරගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඇහැට රූප පේනකොට අපි එක්කටම තියෙන මෙතන ක්‍රියාත් ක්‍රියාත්මක භාවයක් තියෙනවා. මම මෙතන ඉස්සරහින් ගෙනල්ලා දූරියන් ගෙඩියක් තිබ්බොත් එතන කට්ටියක් එකට හරි දිජුව ඒ දිහා බලනවා කට්ටියක් අප්‍රසන්න ඒ දිහා බලනවා නේද ඒ වචනේ කියනකොටත් මම දැක්කවන්න සමහර මොහොන hina වුණා සමහර මොහොන ඇඹුල් වුණා නේද එහෙනම් අර බලන්න වචනයක් ඇහෙනකොට අපේ හිතවල උපදින හැඟීමක් තියෙනවා. ආන්නේ හැඟීම කියන එක තමයි හැමදේම කරන්නේ. ඒක මගේ වැඩක්ද? නෑ ඒක මගේ වැඩක් නෙවෙයි. අන්න එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙන අපේ මනසේ. අන්න ඒ නිවැරදි හැඟීමම උපදින විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ආන් ඒ සඳහා අපි සාකච්ඡා කරගෙන යන වැඩපිළිවෙල තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඒක තමයි ප්‍රායෝගික මට්ටමකට අරගෙන යන්නයි අපේ කල්පනාව. හැමදාම අපි බොහෝ ශාස්ත්‍රීය කරුණු කතා කර කර ඉන්නවා. නමුත් මේ කරුණු කතා කරපු පමණින් අපේ හිත තරහ යන එක අඩු වෙන්නේ නැත්නම් නේද? හිතේ පීඩාවන් අඩු වෙන්නේ නැත්නම් කතා කරලා විතරක් හරියන්නේ නැති බව දැන් අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි මේක පුරුදු පුහුණු කරන්න හිතෙන් නැగిලා එන විදිහට සකස්කරනද අවශ්‍ය කරන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. එහෙනම් මේ දවස්වල අපි මේ ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කර කර හිටියේ සතර කමඨහන පිළිබඳවයි. එතකොට සතර කමඨහණෙන් අපි දෙකක් සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට මරණ සතිය සහ අසුභානුස්සතිය කියන දෙක සාකච්ඡා කරා. අද ඉඳන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. ඉතින් අද පටන් මෛත්‍රී භාවනාව පිළිබඳව එහි යම් කිසි කඩයිමකට වර්ධනය කිරීම පිළිබඳවත් මෙහි තියෙන වටිනාකම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා ඉස්සෙල්ලා. ඉතින් අද දවසේ බලමු මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. හරි. මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේක එක වචනකින් සම්මා සම්බුදුරජාන් වහන්සේ අර්ථ දක්වනවා. කර්ණිමෙත් සූත්‍රයේ තියෙන්නේ. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙකුට තියෙනා වූ යම්කිසි මිත්‍රත්ව හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම මුළු ලෝකෙටම සමානව බෙදලා යන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම ඒ අම්මට තමන්ගේ දරුවා වාගේ. ඒතර මේකේ මේක මේක එක්තරා කඩයිමක්. මෙවැනි තත්යකට පත් වෙනවා කියලා එක මම එයාත් අංගෙ මෙහෙම අහන්නම්. මම මෙහෙම කිව්වොත් හැම වෙලෙම කරුණාවෙන් කතා කරලා ඉන්න කියලා. දවසේ ගෙවන ජීවිතයේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් කරුණාවන්තවම කතා කර කර හැමෝටත් එකම ඉන්න ඕනේ. කියලා කිව්වොත් ඒක ලේසි වැඩක්ද? ඒක ලේසි වැඩක් නෙවෙයි නේද? දැන් ඔවා කියනකොටම කියන්නේ අනිත් අය කරන වැඩ හැටියට අපි කොහොමද කරුණාවෙන් ඉන්නේ එහෙනම් ඉතින් මේ ලෝකේ මම හැමදාම මතක් කරන්නේ තරහ යන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙම තුහම් මාත් එක්ක එක වෙන එකක් නැති වෙයි. වැඩිපුර වැඩිපුර තරහ ඇති වෙන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියන්නේ එයාට මේ ලෝකේ නිදහසක් නැහැ. අපි හිතමුකෝ එක සුචිලෝම කියලා භූතයෙක් ඉන්නවා. ප්‍රේතෙක් ඉන්නවා. මේ ප්‍රේතයාට තියෙන ස්වභාවය තමයි එයාගේ ඇඟේ තියෙන මේ රෝමුවන් එයාගේ ඇඟේම ඇදෙනවා. ඉදිකටු වගේ ඒවා. අනේ අපි නේද හිතන්නකො පොඩ්ඩක් මොන තරම් දුකක්ද කියලා ඒක නේද එයා වැඩි හෙල්ලුණොත් මොකද වෙන්නේ එයාගේ ඇඟේ රෝගුවන් එනවා හරි ඒවා ඉදිකට වගේ පොඩ්ඩක් නැත්තම් යනවා ඉතින් මහා දුකක් වෙනවා මන්ද මට මෙහෙම හිතුණා අධිකව තරහ යන පුද්ගලයා ඊටත් වැඩි දුක් වෙනවා නේද? ඒක මට හිතෙච්ච එකක් මම මේ කියන්නේ. හැම වෙලෙම තරහ යන පුද්ගලයාගේ හිතේ හැම වෙලෙම මොන හරි අරිනවා. නේද? හරියට එයාගේම රෝගුවන් එයාගේම ගැනලා වේදනාව විඳිනවා වගේ මේ මෙහෙම බලාගෙන ඉස්සරහට යනකොට ඕම් කවුරු හරි මොන හරි කරනවා දැක්කම තරහ යනවා. හ්ම් කවුරු හරි ගිනහම නත් තරහ යනවා. නේද? ගෙදර ගියාම කවුරු හරි උණු වතුර එකක් ගෙනත් දුන්නොත් ඒ තරහ යනවා. ඇල් වතුර එකක් ගෙනාවොත් ඒ තරහ යනවා. නේද? තිබ්බ බඩුව තිබ්බ තැන නැත්තම් ඒ තරහ යනවා. කකුල ගලක වැදුණොත් ඒ තරහ යනවා. ටිකක් වැඩිපුර පෑවුවොත් ඒ තරහ යනවා. වැස්සොත් ඒ තරහ යනවා. නේද? කවදා ඉඳගෙන හිටියොත් යනකොට ඒ තරහ යනවා. හිටගෙන හිටියොත් ඒ තරහ යනවා. නිදාගෙන හිටියොත් ඊටතරේ තරහ යනවා. ඇවිදගෙන හිටියොත් ඊටතරේ තරහ යනවා. නේද? මොකද්ද මේ කොළම? තරහ යනකොට සැපද? තරහ යනකොට සැප නැහැ. තරහ යනකොට අමාරුද නැද්ද? කන් රත් වෙනවා. දත් පූප් වෙනවා. අත් විටිමල වෙනවා. නේද? හොඳට තේරෙන එක හරිය අපහසු අමාරු දෙයක්. ඉතින් කාට වගේද හරියට නිකන් සුචිලෝම කියන ප්‍රේතයාට වගේ. නේද? එයාට කායික වේදනාවල් මෙයාට මානසික. ඉතින් හරිය අමාරුයි ජීවිතය ගෙවන්න. මේ ලෝකේ ඉපදිලා හරිය අමාරුවෙන් ඉන්නේ. නේද අපි කියන්නේ කතා කරන පුපුර පුපුර ඉන්නේ කියලා පිපිරෙනවා වගේ ඉන්නේ පොඩ්ඩක් තමයි එතකොට ඔය වෙලාවට ඕක කියනකොටම අපිට හිතෙන්නෙම අනේ යහපත් මිනිස්සු ටිකක් හිටියානම් මගේ වටේ මට තරහා යන්නේ නැහනේ කියලා <laughs> එහෙනම් දැන් මැරෙන ගම මොකද කරන්න වෙන්නේ තරහෙන්මයි ඉඳ වෙන්නේ නෑ තරහා යන්නේ කේ වැරද්ද අනිත් මිනිස්සුන්ගේ නේද ගමේ කතාවක් තියෙනවා හරි ලස්සන කතාවක් තමන්ගේ ඇහි තියෙන රොඩ්ඩ පේන්නේ නැහැ අනුන්ගේ ඇහි තියෙන පොල් පරාල පේනවා කියලා නේද ඒ වගේ මේ තමන්ගේ ඇහි තියෙන පොල් පරාල පේන්නේ නැහැ අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩ ගැන කතා කරනවා කියලා නේද එතකොට ඒ වගේ මේකේ සම්පූර්ණ වැරද්ද කාටේද ඔව් අපේ සිතේ වැරද්ද තියෙන්නේ අපිට ධර්මය ලැබිලා තියෙන්නේ තරහ යන්නේ නැති හිතක් සකස් කර ගැනීම සඳහායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක කොච්චර එහාට පුහුණු කිරීම කරන්න පුළුවන්ද කියනවා නම් බාහිර මිනිසෙක් ඇවිල්ලා කිසිම වග විභාගයක් නැවතුව මගේ මම නොකරපු වැරද්දකට මගේ අතපය කපලා දාන්න හදන නොකරපු වැරද්දකට එහෙම වෙලාවකවත් තමන්ගේ సంతානයේ ඒ පුද්ගලයා ගැන තරහක් ඇති නොවන විදිහට හිත සකස් කරන්න පුළුවන්. එහෙම ස්වභාවයකට හිත සකස් කරන්න පුළුවන්. අන්න ඒ සකස් කිරීමයි එහෙම පුළුවන් එකේ බලන්න මට කාගේ හරි පොඩි දෙයක් දැක්කම මේක කෝප වෙනවා නේද? මේ අර මතක මතක තියාගන්න එකක් කියාගන්න එපා අපි හැමදාම මේක නේද? මම කියන්නේ මේක ප්‍රායෝගික තත්ත්වයට කියලා. පොඩ්ඩ ඇත්තම් අකමැති දේ සිද්ධ වුණේ නැත්තම් කාගේ හරි ඇඟට අකමැති දේ සිද්ධ වෙනවා නම් කාගේ හරි ඇඟට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද කියලා බලන්න පොඩ්ඩක්. ඔන්න අපේ ගෙදරක බල්ලෙක් හෝ බැල්ලියක් හදනවා අපි. හරි. එයා අකමැති කෙනෙක් එනවා දැක්කොත් එයා මොකද කරන්නේ? කෙනෙක් හරි වෙනත් බල්ලෙක් හරි අකමැති දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් එයා මොකද කරන්නේ? අපි කෑ ගහනවා, අබුරනවා, හපන්න පයින්නවා. ඊළඟට අපි ගිහිල්ලා කොහේ හරි තැනක මේ වටින කෙනෙක් ඇවිල්ලා වටින පිරිසක් ඇවිල්ලා මෙතන කියලා හිතන්නකො. මෙතෙන්ට මේ අය හඳුනන සුනක පොතකෙක් එනවා. දැන් ආයේ මේ ධර්ම දේශනාවක් කියලා කොම් මොකක්වත් නැහැ ළඟට ඇවිල්ලා වලිගෙවන්නලා කෑ ගහලා එහෙම කරනවද නැද්ද? ආ එහෙනම් Tamanට කැමති දේම Tamanම කරන්න හදන. කැමති දේම කරන්න හදන බලහත්කාරය වෙන එතන ගැන හිතන්නේ නැතුව. සහ අකමැති දේ වෙනකොට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද? බල්ලන්ට විතරක් නෙවෙයි. නේද කාටද? බල්ලන්ට සහ බැල්ලියන්ට එහෙමයි. බල්ලන්ට සහ බැල්ලියන්ට කියලා මතක තියාගන්න. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට නේද? වග විභාගයක් නැතුව Taman කැමති දේ හෝ අකමැති දේ නේද? ඊටාම දැඩිව කරන්න අනිත් අයට හානි කරගෙන හරි කඩාගෙන පැනලා වගේ කරන්න හදන්නේ කවුද? තිරිසංගත සත්තු. මනුෂ්‍ය ජීවිතයක ඉපදිච්ච අපි මනුෂ්‍ය ජීවිතයක ඉපදිච්ච අපි තිරිසංගත සිතුවිලි වලට සමාන්තර වෙන වෙලාවකට. එවැනි සිතුවිලි අපි වර්ධනය කරගත්තොත් චුතිසිතේදී එවැනි සිතුවිලි ආවොත් එහෙම මොනවා වේද? ඊළඟ භවය බොහොම නරක තත්යකට පත් වෙන්න පවා ඊට කඩක් තියෙනවා. ඉතින් ඒක තරහ කියන එක ওই වගේ විසම සිතුවිලි අපි බැහැර කරගන්න අපිට අවස්ථාවක් ලැබිලා තිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච වෙලාවේ. ඒකින්ද දැන් පරීක්ෂණයට කාලයයි. හරිද? පළවෙනියෙන්ම මෛත්‍රිය වඩන්න බලාපොරොත්තු වෙනවා. මොකද කරන්න ඕන? මගේ தত্ত্বය මොකද්ද කියලා බලන්න ඕන. මං කොච්චර මම කොච්චර ත්‍රිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි වලින් ජීවත් වෙනවද? ඉතින් නින්දා කරගන්න. මම මේ මටත් එක කියන්නේ. හරිද? ඊළඟට මම කොච්චර සුචිලෝම ප්‍රේතයා වාගේ නේද ඇනි ඇනි ඉන්නවාද එහෙනම් මේක රෝගී තත්වයක් කියලා පළවෙනිම තෝරගන්න ඕනේ මේක රෝගී තත්වයක් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රෝගී තත්වයක් කියලා නකුල පිට උපාසකයන් කිව්වේ කොහොමද කය රෝගීව තිබුණාට සිත නිරෝගීව තියාගන්න සිත නිරෝගීව තියාගන්න කියලා ඉතින් එහෙනම් අපි මේ මෙවැනි රෝගී තත්වයක් කියලා දැනගත්තට පස්සේ මොකද කරන්නේ රෝගියෙක් දැනගත්තාම රෝගී තත්වයක් කියලා මොකද කරන්නේ ඉතලාම ගොඩ බෙහෙතක් කරගන්නවා. දන්න බෙහෙත් ටික කරගන්නවා. හරි ගියේ නැත්තම් ආ වෛද්‍යවරයෙක් ඇයි දන්නේ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ? ප්‍රතිකාර අහගන්න. නේද? එහෙනම් තමන්ගේ අතුලාන්තයෙන් තරහ මතුවෙනවා කියලා දැනෙනකොට රෝගී තත්ත්වයක් කියලා දැනගත්තාම මොකද කරන්න ඕන? දන්න කුසලයක් දැනට දන්න විදිහට ඒක පාලනය කරගන්න ඕන. පාලනය කරගන්න බෑ කියලා තේරෙන්නේ. තනියම විසඳුම් හොයමින් ඉන්න එපා. ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණේ දුක් විඳින්න ඉන්න නෙවෙයි, ඇනි ඇනි ඉන්න නෙවෙයි. නේද? එහෙනම් මොකද කරන්න ඕන? ඉක්මනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන, ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. මේකෙන් මම ගැලවෙන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. පළවෙනි මේක ඒකයි. හරි. පළවෙනි මේක ඒකයි. ඊළඟට මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලාගමු. ඒක කොතර ප්‍රායෝගික තලයකට එන්න ඕනද කියලා ඒක කරන්න බැරුව නෙවෙයි. හැම වෙලේම මෙන්න මෙහෙම හිතන්න. අපි මේ ලෝකයේ ඉන්න මිනිස්සු කොටස් හතරකට බෙදාගෙන. හරි. කට්ටියක් අපේ වෛරී කට්ටියක් ඉන්නවා. પરම්පරාවෙන්ම මම නේද પરම්පරා වෛරී කියලා කට්ටියක් ඉන්නවනේ. නේද අපේ සීයා ආච්චිගේ නම කාලෙකින් නම් වෛරයෙන් පස් වෙන කට්ටියක් ඉන්නවා. ඒතකොට එහෙනම් ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් සමහර කට්ටිය අපේ වෛරී මිනිස්සු. තවත් කට්ටියක් ඉන්නවා අහිතවත් මිනිස්සු. වෛරී නෑ හැබැයි හිතවත් නෑ. හරිද? තවත් කට්ටියක් ඉන්නවා තමන්ගේ දරුවෝ ඥාතීන් අතර තවත් කට්ටියක් කියන හිතවත් කට්ටිය. හ්ම්. අනිත් කට්ටිය ඔය එකකටවත් අයිති වෙන්නේ නැති කට්ටිය. මේ වෛරී කී දෙනෙක් විතර ඉන්නවද දන්නේ නැහැ. අපි නිකමට තුන් පහයි කියලා. සමහර අය නෑ එක එක්කවත් නෑ. අහිතවත් විසයි කියමුකෝ. 25යි. හිතවත් 100යි කියමුකෝ. 125යි. ඉතින් ටික කොහොම මේ ලෝකෙින් මැදිහත් අය. ඔන්න 125 තමයි අපිට මේ ප්‍රශ්නේ. නේද? ඉතින් ඒකින්ද ඔයගේ පොඩි ලෝකයක් අපි හිර වෙලා කල්පනා කරගෙන ඉන්නේ ඔයන් ඔය පොඩි පිරිසක් ගැන. මෛත්‍රිය වඩන්නෙකුට කෙටි කාලයකින්ම ඔය ඔක්කොම ලව එක ගොඩකට වැටෙන්න ඕනේ. හරි. එක ගොඩකට වැටෙන්න ඕන කියන්නේ ඒ ඔක්කොම ගැන එකම හැඟීම. අද බලන්න පොඩ්ඩක්. තමන් කැමති තමන් කැමති දේශපාලන පක්ෂයක. ඒ කියන්නේ හිතවත්. දේශපාලන පක්ෂයක යම්කිසි පිරිසක් නරක වැඩක් කරනවා නම් ඒක හොඳ විදිහට පේනවා. තමන් අකමැති දේශපාලනයක පක්ෂයක කට්ටියක් හොඳ වැඩක් කරනවා නම් ඒක නරක විදියට පේනවා. මේ ඔක්කොම අනිත් පැත්ත හැරිලා. නේද? එතකොට මේ හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් හින්දා අපේ මොකද වෙන්නේ? නේද? අපේ අපේ සිතුවිලි ගැති වෙනවා. හරි? එක එක පැත්තට ඇදලා යනවා. අන්න එහෙම ස්වභාවයක් නැතුව ලෝකයේ තියෙන හොඳ හොඳ විදිහටත් නරක නරක විදිහටත් හරියට දකිනවා නම් යම් කෙනෙක් ඒ මෛත්‍රී සහගත පුද්ගලයෙක්මයි. හැමෝටම මෛත්‍රිය හොඳට වඩන කෙනාගේ හිතවත්කම්, අහිතවත්කම්, වැඩිහත්කම්, වෛරීකම් කියලා කියන ඒවා සීමාවල්නේ. එක එක පුද්ගලයා දකිනකොට මෙයා මගේ වෛර ගොඩේ. එයා ඒ සීමාවෙන් එහා. මෙයා හිතවත් ගොඩේ. මෙයා අහිතවත් ගොඩේ. මේ හිතවත් අයට පක්ෂව අපි හැම වෙලෙම වැඩ කරනවා. අහිතවත් අයට විපක්ෂව වැඩ කරනවා. ඉතින් හරිය කරදරේ. අන්න ඒ සීමාවල් කැඩෙන්න ඕනේ. ඒකට කියනවා සීමා ඛණ්ඩනය, සීමා සම්බේධය කියලා. මෛත්‍රිය වපුරන කෙනෙකුට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වගේ කියලා එකම දරුවා වගේ කියලා මුළු ලෝකය ගැනම අදහස තියෙනවා නම් එහෙමනම් ඒ සීමාවල් කැඩෙන්න ඕනද නැද්ද? අන්න බලන්න මම මේකට කියන උදාහරණයක් මම නිකන් කියන්නම්. හැමදාම කියනවා නමුත් ආය ආය මේව අහගන්න ඕනෑ වෙනවා ඒ අපිට මේ පරීක්ෂණය කරගන්න ඕනේ ඒක නිසා දැන් මම ඔන්න කියනවා කාගේ හරි දුරකථනයක් මේ වෙලාවේ නාද වුණොත් මේ ඉස්සරහට ගනලා නිඳා කරනවා කියලා. ඉස්සරහට ගනලා නිඳා කරනවා කියලා කියනවා. හරි දැන් ඔය කොටම කියලා තියෙන කියලා හිතන්නකො. එහෙම කිව්වහම ඔන්න මොකද කරන්නේ? අම්මෙකු දුවකු ඉන්නවා මෙතන. අම්මා එහා කොනේ ඉන්න, දුව මෙහා කොනේ ඉන්න කියලා හිතන්නකො. අම්මට හැන දුවගේ තුර කතනේ වදිනවා. අම්මට මොන වගේ හැඟීමක් දෙන්නේ? නේද? අම්මට එන හැඟීම තමයි අයියෝ මේ ළමයාට මේක ඕෆ් කරගන්න බැරි වුණා නේ. දැන් ඉතින් නේද නිඳා කරයිද දන්නේ නැහැ. පීඩාවට පත් වෙලා අනේ ඕක ඉක්මනට නේද ඔක්කොම ඇහෙන්න ඉස්සෙල්ලා හාමුදුරන්ට ඇහෙන්න ඉස්සෙල්ලා අනේ ඕක ඉක්මනට ඕෆ් කරගන්න පුළුවන් වුණොත් හොඳයි කරදරයක් නොවුනොත් නින්දා නොවුනොත් හොඳයි කියලා හිතනවද නැද්ද හා වෙන කාගේ හරි දුරකථනයක් වදිනවා මොකද හිතෙන්නේ මෙච්චර කියලා හාමුදුරුවෝ කියලාත් නේද මේක බැරුණා ඕෆ් කරගන්න ඈ හොඳ වැඩි ඕකමයි වෙන්න ඕන අන්න එහෙම හිතනවා දෙවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාව වගේම හිතන අය නෑ නෑ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්නවා. හරිද? අන්න එහෙම තමන්ගේ වෙනස හදාරන්න ඕනේ. හරිද? සියලු සියලු කෙනා කෙරෙහි මෛත්‍රිය කියන්නේ අපි හරි සෞම්‍ය ජීවිතයක් ඒක. හරි නැත්තම් ලෝකෙත් එක්ක හැම වෙලේම හැප්පෙනකොට හරි අමාරුයි. හැමෝගෙනම මෛත්‍රිය තියෙනකොට අතුලාන්ත මහා ප්‍රීතියක් උපදිනවා ඒ විදිහට පුරුදු කරනකොට ටික දවසකින්. ඒක හරිම වටිනවා. හරිද? ඒක හරි වටිනා ජීවිතේ හරි සැහැල්ලුවෙම ඉතා සැහැල්ලුවෙන්ම ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මෛත්‍රී හැඟීම කියන එක ඒක ඇත්තටම මෛත්‍රී හැඟීම චේතනාවක්. හරිද? ඕනම තත්වයක් යටතේ ඕනම කෙනෙක් ගැන සුවදායක ඉන්න පුරුදු පුහුණු කිරීමක්. එතකොට අපිට ඉන්නවා අපේ නේද ගෙදර ජීවිතය ගෙවනකොට එක එක අය. ලේලිවරු ඉන්නවා, දුවරු ඉන්නවා. අම්මාවරු ඉන්නවා නැන්දාමාවරු ඉන්නවා නේද අන්න පරීක්ෂා කරගන්න හොඳම මිම්මක් තමයි ඕක ලේලිටත් දුවටත් මම එකම හැඟීමෙන් වාසය කරනවාද මේ මේක කියවම ඔන්න ඔය පැත්තෙන් එනවා අනිත් පැත්තට සිතුවිලි නේද එහෙම කොහොමද එහෙම එකම හැඟීමෙන් හිටියොත් නේද එහෙම හිටියොත් ඉතින් හාමුදුරුවෝ නම් කියයි නේද එහෙම හිටියොත් වැඩේ තමයි හොඳට පී කී කිය ඔන්න වගේ සිතුවිලි එනවා අපේ පැත්තේ. ඕවම තමයි සංසාරේ යන්න හේතු වෙන සිතුවිලි. හ්ම් වැරදි කරන මිනිස්සු හැමුවේ කිසිම සැලවීමක් නැතුව ඉන්න පුරුදු පුහුණු කරන්න මොකද හිතන්න මුළු ලෝකෙම අනිත්‍යයට හැප්පෙනවා. මං හැප්පෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි උතුම්ම දේ. Tamanට නපුරු වචන කියන වෙලාව වෙනකොට කවුරු හරි කෙනෙක් අනිත් පැත්තෙන් තමන් වචනයක්වත් නොකිය ඇතුළාන්තය රිදවා ගන්න නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද? යුද්ධය දිනුවා හා සමානයි කියලා. එහෙනම් මේක ලේසි වැඩක්? ලේසි වැඩක් නෙවෙයි. එහෙනම් මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? තරහ කියන එක මාත්‍රයක්වත් එන්න තියෙන ඕනම තත්වයක් යටතේ. මේ අනිත් අය මොන දේ කරත් තමන් නිශ්චලව නිශ්චලව කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. හරි ඒක පුරුදු කරන්න පුළුවන් හින්දා කියන්නේ. එදාට තමයි Taman සැලසීමෙන් ඉන්නේ. නැත්තම් හැමදාම ඉඳ වෙන්නේ මම නිකමට මෙහෙම අහන්න. වැඩියෙන්ම තරහ යන්නේ අනුන්ගේ වැරදි වලටද නැද්ද? අනුන්ගේ වැරදි වලටද නැද්ද? ආ එහෙනම් වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ විඳවන්නේ කවුරුවක්වත් අපරාධේ. නේද? ඒකින්ද මෙන්න මේ தත්වයන් තේරුම් අරගෙන අපේ හිත තුලින් අනේ කිසිම විදිහකින් මම කිසිම කෙනෙක් හෘදවන්නේ නැහැ. මට මොන තරම් විදවීම් කරත් මම රිද්දවන්නේ නැහැ. හරිද කියලා හික්මෙන්න ඕනේ. ඒ විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ගලා හැරෙන දියපාරක් වගේ වෙන්න ඕනේ තමයි. පළබර රුකක් වගේ වෙන්න ඕනේ. ඇයි ඒවට ගල් ගහනවා සමහර කට්ටිය නේද? හ්ම් ගල් ගහනවා සමහර කට්ටිය නේද? සමහර කට්ටිය අපිරිසුදු කරනවා. ඒ වුණාට ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද තමන්ගේ පැත්තෙන් ඔව් මම මෙහෙම අහන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ කොතන හරි දේශනා කළා තියනවද? තමන් එක්ක හොඳට ඉන්න හොඳ අයට මෛත්‍රී කරන්න නරකට ඉන්න නරක වචන කියන නරක වැඩ කරන අය ගැන මෛත්‍රී කරන්න එපා කියලා හිතනවාද? ආ එහෙනම් අපි ඔක්කොටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක ලේසි පාස් වැඩක් නෙවෙයි. ඒකින්ද මේ මෛත්‍රිය කියන එක ඇතුළෙන්ම නැගෙන ලෝකයේ කෙරෙහිම තමන්ගේ චිත්තසංතානයෙන් අතුලාන්තයේ නැගෙන අති ප්‍රබල මානසික ස්වභාවයක් තමයි මෛත්‍රිය කියන්නේ එතන හිතවත්කම් අහිතවත්කම් වෛරීකම් පරිහත්කම් කියන සීමාමයින් මොකුත් නැතුව මුළු ලෝකෙම තමන්ගේ දරුවෝ වගේ දැනෙන ගතියක් ලෝකෙ හැමෝටම මගේ දරුවාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි මගේ අම්මාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි අන්න එහෙම තමන්ට අනුගත කරගනිමින් මට එහෙමනම් අනිත් අයටත් මට දෙන්නේ යම්සේද අනිත් අයටත් එහෙමයි. අන්න ඒ විදිහට අතුලෙන්ම එන හැඟීමක්. ඔන්න ඕක තමයි වර්ධනය කරගන්න ඕනේ. හ්ම්. හොඳයි. මෙවැනි උතුම් හැඟීමක් වර්ධනය කරගන්න අපිට නිකන්නම් බෑ. අපේ අය හිතනවා නිකන් ඉන්න ගමන් මම වෛර නැත් එක්ක වෙනවා නැත්නම් මම මේ නැත්නම් සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කිව්වහම ඔක්කොම හරි කියලා. ඒ වගේම තමයි මේකේ අපි දන්නවා මෛත්‍රී භාවනාව කරද්දී මම මම කියලා කතා කරනවා නේද? මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, නැත්නම් මම නිරෝගී වෙම්මා, අසුවපත් වෙම්මා. ආන් ඒ වෙලාවට සමහර අය කියනවා මේ මම කියලා කතා කරා. මම කියලා කතා කරා. ඒකින්ද මේ මෛත්‍රී භාවනාව හරියන්නේ නැහැ. ඇතුළ ඇතුළේ හොඳට මමත්වයේ තියාගෙන මේ මම කියලා කතා කරන්න එපා කියනවා. හරිද? ඉතින් ඒ වගේ අපි වරද්ද ගන්න මේ වචන. මෛත්‍රී භාවනාව වර්ධනය වෙනකොට හිතවත් අහිතවත් මැදිහත් වෛරය කියන ඒවා කැඩෙන විදිහ අපි සාකච්ඡා කරන ඉස්සරහදී. හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන ඒවා අපේ හිතෙන් කැඩිලා යනකොට අහකට ඔක්කොම එක ගානට වැටෙනකොට මමත්වය කියන එක අඩු වෙනවද වැඩි වෙනවද? මමත්වය අඩු වෙනවා නේද? මමත්වය අඩු වෙනවා. ඒතර මමත්වය අඩු කර ගැනීම සඳහා කරන යම් කිසි උපක්‍රමයක් කරගෙන යන අතර වාරෙදී මම කියලා කතා කරා කියලා කියනවා මාත්‍රි භාවනා කරන්න එපා මමත්වය වැඩිනවා කියලා. ඉතින් අපේ අයත් එකපාරටම කල්පනා කරන මේ සම්ප්‍රදායික භාවනා මේවා දැන් හරියන්නේ නැහැ මේවා නවීන ක්‍රමේ වෙන්න ඕනේ හරි මේ කියලා. නෑ ඒකින්ද මෛත්‍රී භාවනාවේදීත් අපි සාකච්ඡා කරමු. වෙනදා වගේම කරගෙන යන වැඩපිළිවෙල අපිට තේරෙන්න ඕන මේක කරොත් මේක කරනවා කියලා. මේක කරොත් මේක වෙනවා කියලා තේරෙන්න ඕනේ. හොඳයි. මම දැන් කාරණා ටිකක් කියාගෙන යන්නම්. එතකොට අපි ඒත් එක්කම යම් මෙනෙහි කිරීමක් කරන්ඩ ඔහොමම මේ කියන දේවල් එතකොට අපිට පුළුවන් අපිට වෙන්නේ මොකද්ද කියලා තේරෙයි. හරි. මම දන්න කෙනෙක් හිටියා එයාගේ පවුලේ නැත්නම් එයා ගත්තොත් කෙනෙක් හිටියා එයා ගත්තොත් එයා තරහා හින්දා විශාල වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගෙන හැම වෙලේම වේදනාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් අපි හිතමුකෝ තමන් ගැන පොඩ්ඩක් අපි අපි ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේ ඇත්තන්ට තරහා හින්දා ඇතිවෙච්ච පාඩු වෙලා තියෙනව නැද්ද? නොකිය යුතු දේවල් කියලා කියනවා. නොකළ යුතු දේවල් කරලා කියනවා. නේද? හොඳයි. තරහ කියන එක ඇති වෙන ස්වභාවය මේ අයගේ සිත්වල තියෙනවද නැද්ද? තියෙනවා. හොඳයි. මේ ළඟදී අපිට ආරංචි වෙනවා එක දරුවෙක් තමන්ගේ අම්මාවයි තාත්තයි දෙන්නම ඝාතනය කරා කියලා. මේ ඝාතනය පිටිපස්සේ තියෙන්නේ ඒ ඝාතනය කරපු පොරොත්තු තියෙන්නේ පිහියද තියෙන්නේ? නැහැ. මොකක්ද තියෙන්නේ? සිතේ ඇති වෙච්ච තරහ. නේද? මේකට හේතු වෙන්නේ ඉදමක ප්‍රශ්නයක්. එතකොට මේක මෙයා ඕන තරම් ඉල්ලන්න ඇතින් ඉතින් අපි දන්නේ නැහැ නේද? ඕන තරම් ඉල්ලන්න ඇති වෙන කෙනෙකුට දෙනවා කියන්න ඇති මොනවා මොනවා හරි කියලා මෙයාට අන්තිමට මොකද වෙන්නේ? මේ ළමයා කවදාකවත් තමන්ගේ දෙමාපියන්ට ආදරය කරපු නැති ළමයෙක්ද? පොඩ්ඩක්වත් සලකලා නැතිවද? සලකන්න ඇති වුණ තරම් නේද? අනිත් අයගෙන් ආරක්ෂා කරගන්නත් නැතුව ඇද්ද? කවුරුහරි බයිනකොට මෙයාට අම්මා තාත්තා ගැන අම්මට තාත්තට බැන්නොත් එහෙම මෙයාට තරහ යන්න නැතුව ඇද්ද? තරහ යන්න ඇති. ආරක්ෂා කරගන්න ඇති. පෝෂණය කරන්නත් ඇති. නේද? ලෙඩ ලෙඩට දුකට බලන්නත් ඇති. නේද? නැත්තම් අවුරුදු 70 ගාණක් වෙනකන් මේ අම්මලාට ඉඳ හම්බෙන්නේ නැහැ. එහෙම ජීවත් වෙච්ච කෙනෙකුට යම්කිසි කාරණාවක් හින්දා ඇතුලාන්ත තරහ කියන එක වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා ගියොත් ඒ එක නිමේෂයක ওই වගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක මහ ලොකු දෙයක්ද නේද අපි බලන්නෙම අර අන්තිම සිද්ධිය දිහා ඒ අන්තිම සිද්ධිය සිද්ධ වෙන්න ගොඩ ගැහි ගැහි ගොඩ ගැහි ගැහි කුණු ගොඩකට කුණු එකතු වෙන එක ස්වභාවයක් නේද තුවාලයකට සරව එකතු වෙන්න ගත්තොත් නේද තුවාලය සුද්ධ කරන කෙනා සරව ටික අයින්ම කරලා නේද අපිට රිදෙන්නම සරව ටික ඔක්කොම අයින් කරලා තමයි බෙහෙත් ගන්න. ඇයි චුට්ටක් හරි ඉතුරු වුණොත් එතන ආයෙ එකතු වෙනවා. තරහ කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි? එතකොට දැන් අද වෙනකොට මේ පුද්ගලයාගේ මානසිකත්වය කොහොමද? අම්මා ආදරයෙන් කතා කරපු ඒවා මතක් වෙන්නේ නැතුවද? මතක් වෙන්නේ නැති වුණ තරම් නේද? අම්මා සලකපු ඒවා මතක් වෙන්නේ නැතුවද? නේද අම්මා නිදාගන්න ගියාම ඇවිල්ලා සීට් එක පොරොප්පේව මතක් වෙන්නේ නැතුව ඇද්ද නේද ඒ ඔක්කොම මතක් වෙනකොට මෙයාගේ තත්ත්වය කොහොමද මරණින් මත්තේ මෙයාට සිද්ධ වෙන දේ මොකද්ද එහෙනම් ඇත්තටම කියනවා නම් යම් කිසි හැඟීමක් ඉතා ප්‍රබලව නැగిලා නැగిලා නැగిලා නැగిලා නැగిලා ප්‍රබල වුණොත් ඒ මොහොතට අපිම කල්පනා කරන්න බලන්න දැන් මේ වෙලාවේ ටිකක් බලන්න අර ගිනි ගහන්න වගේ තරහ ගිය වෙලාවක් මතක් කරගන්න ඔක ආත් එක්ක හරිය නිකන් පොලා පැන පැන වගේ රණ්ඩු වෙච්ච වෙලාවක් නේද අර සර්පය නේද දඬු ගහගෙන ඉන්න සර්පය පයින්නේ නේද කොහේ පයින්නද කියලා සර්පයවත් දන්නේ නැහැ තරහ ගියාම නේද ඒ වගේ නිකන් එහා පැත්තෙන් වචනයක් කියනකොට මේ පැත්තෙනුත් වචනයක් කිය කිය ආයේ පැත්තෙනුත් වචනයක් කිය කිය ආයේ මේ පැත්තෙනුත් වචනයක් කිය කිය නට නට මේ තරහ ගිය වෙලාවක් මතක කරගන්නකො ඒ වෙලාව මතකද ඒ වගේ වෙලාවක් මතකද අන්තට තරහ ගිය වෙලාවක් හරි අන්නේ වෙලාවක හැසිරිච්ච විදිය පොඩ්ඩක් මතක කරගන්න නේද ඇතුළ ගිනි ගන්නවා වගේ ආය නෙවෙයි නේද ඈ ඒ වෙලාවට නේද දන්නවනේ ඉතින් මම කියන්න ඕනේ අන්න ඒක තව එහාට තව එහාට ඒ වගේ වෙලාවක තව එහාට තව එහාට තව එහාට ප්‍රබලලා ප්‍රබලලා ප්‍රබලලා ගියා නම් ළඟ තියෙන පොල්ලක් අරන් දෙනවා කියන එක පාරක් දෙනවා කියන එක එහෙට දෙයක්ද ඔන්න මම කියන්න හදන්නේ අපි හිතන්න ඕන පැත්ත. අර දරුවා ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. ආයේ එයාට ස්ථීර වශයෙන්ම ඊළඟ භවයේ සුවපත් භාවය කියන එක නැහැ. නේද? මහා ගිනි ගොඩක උප්පත්ති ලබන්නේ. අම්මා තාත්තා ඝාතනය කරලා. මගේ සසර ජීවිතයේ හෝ එවැනි තත්යකට මාවපත් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියනවද නැද්ද? ඇයි තරහ කියන එක මගේ ළඟ තරහ හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන හින්දා. හරි. තරහ කියන එක හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන මට තරහ යනවා. හදිස්සියම මුළු පරිසරයම අනිත් පැත්ත හැරිලා ওই විදිහට මගේ අවට පරිසරයම අනිත් පැත්ත හැරිලා මට තරහ යන විදිහටම ඔක්කොම සකස් වුණොත් මම මොනව කරයිද කියලා කියන්න බෑ නේද එහෙනම් මම විස බීජයක් තියාගෙන ඉන්න නේද රෝග රෝගකාරක විස බීජයක් තියාගෙන ඉන්න කෙනෙක් වගේද නැද්ද කොයි වෙලාවරි මේකට පෝෂණය ලැබුණොත් මහා රෝගයක් හට ගන්නවා හ්ම් එහෙනම් මම මේ ඉන්න ඉඳිල්ල මහා භයානක ඉඳිල්ල මහා භයානක ඉඳිල්ලක් ඇයි තරහ කියන එක මේ හිතේ ඇති වෙන්නේ නැති විදිහට පාලනය කරලා නැති කරගන්න තුරු ඔය අවදානම තියනවද නැද්ද? අපි හරි අවදානම් ජීවිතයක් කරගෙන යන්නේ. හ්ම්. තව එක දරුවෙක් තමගේ තාත්තව ඝාතනය කරේ අම්මව පෙරලගෙන අම්මට ගහනකොට හැමදාම ගෙදර පෝෂණය කරේ අම්මා. එතකොට මෙයා බීගෙන ඇවිල්ලා හැම වෙලේම අම්මට තලනවා. එක දවසක් ඉවසගෙන හිටියා හිටියා හිටියා හිටියා බැරිම තැන ළඟ තිබ්බ උදුරු පොල්ලක් අරගෙන ගහනකොට ඔලුවටයි වැදුනේ තාත්තාව මැරුණා හවස මේ ළමයා පොච්චිට පැන්නා. හරිද? එතකොට අපේ සංසාර ජීවිතේ අපිට ඒ වගේ සිද්ධියකට මුහුණ පාන්න උනොත් කියලා පොඩ්ඩක් හිතන්න. අපිත් ওই ටික කරන එකක් නැද්ද? ওই ටික කෙරෙනවා පින්නත්. එතකොට ඒක මම කිය තරහ ගියේ කෙනා තරහෙන් පීඩාවටපත් වෙලා යම්කිසි වැරද්දක් වෙච්ච කෙනා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙනම් එවැනි තත්යකට මාවපත් වෙන්නේ මගේ මේ තරහ කියන එක තියෙන හින්දායි. එහෙනම් මං හිතන්න ඕන මටත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. අපි දාලා බලමු මේ දවස්වල හරියට වෛරස් වුණ තියෙනවා. කොහේ තැනක වෛරස් වුණ තියෙන කෙනෙක් ළඟට අපි යනකොට කොහොමද යන්නේ? පරිස්සමෙන් යන්නේ ඇයි? මටත් හැදෙන්න දන්නේ මටත් හැදෙන්න දන්නේ කියන හැඟීමයි. ආන් ඒ වගේ තරහින්දා මහා හානි කරගත්ත අය ගැන ඇහෙනකොට ආරංචි වෙනකොට අපිට මොකක්ද දැනෙන්න ඕන? මටත් මේ රෝග බීජ තියෙනවා මටත් ඕක වෙයිද දන්නේ නැහැ ඔය ටික මට මේ ජීවිතයේ කෙසේ වෙතත් සතර ජීවිතේ හරි ඔය වගේ දේවල් වෙන්න පුළුවන් එහෙනම් මේ තරහ කියන එක මුලිනු පුටා දාන්න ඕනේ ආන් එතකොට තමයි කැමැත්ත උපදින්නේ මෛත්‍රිය වඩන්න ඕනේ කියලා හරි තරහෙන් වෙච්ච ආදීනව මෙනෙහි කිරීම කරන්න ඕනේ මම මේ අතංගෙන් නිකන් අහන්නම් ඊයේ දවසේ Tamange සිත කීසරයක් පෙළඹුණාද මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. මම ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ කියලා කීසරයක් තමන්ගේ හිත තමන්ට පණිවිඩය දුන්නාද? නේද ඊයේ දවසේ එකපාරයි කියලා කියන්න පුළුවන්කම තියෙනෙත් එක්කෙනෙකුටයි ඕන. නේද? අපි අවංකවම ඇතුලෙන් අහලා බලුවොත්. නේද? හුඟක් වෙලාවට එහෙම නෑ. ගිය සතියේම හ්ම් මෛත්‍රිය නැතුව නිවන් දකින්න පුළුවන් දන්නේ නැහැ. මෛත්‍රිය නැතුව නිවන් දකින්න බෑ. ඇයි අනේ ඒක ඒක මූල ධර්මානුකූලවම කියන්නත් පුළුවන්. ඇයි මාර්ග අංග ටික හැදෙන්න නම් තමන්ගේ හිතෙන් උපදින්න නම් මාර්ගාංග ටික අව්‍යාපාද සංකල්පන උපදින්න ඕනේ සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ යටතේ. අව්‍යාපාද සංකල්ප කියන්නේ මොකද්ද? මෛත්‍රිය. නේද? ඒතර මෛත්‍රිය වැඩ නැතුව නිවන් දකින්න බෑ එකක් ඒක. මෛත්‍රිය වඩන්නේ නැතුව නිවන් දැකීම කියන එක අභව්‍ය කාරණාවක් සිද්ධ වෙන්නේ නැති එකක්. එතකොට මෛත්‍රිය වඩන්න මගේ හිතේ පෙළඹිල්ලක් නැත්තා. මම මෛත්‍රිය වඩයිද? නෑ එහෙනම් ඉතලාම හිත සකස් කරන්න ඕනේ මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ කරන්න ඕන තැනට අපේ හිත අපිට තල්ලුවක් දාන්න ඕනේ. ආන්ගේ තල්ලුව හදා ගන්න ඕනේ. හරිද? කැමැත්ත හදා ගන්න ඕනේ. කැමැත්ත කියන්නේ ඡන්දය. නිවන් දකින්න තියෙන ඡන්දය. අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය කරන කැමැත්ත සකස් කරගන්න උපක්‍රම තියෙනවා. ඕනම දෙයක් ගැන කැමැත්ත ඇති වෙන්නේ ඒක නොකරුවොත් අපිට සිද්ධ වෙන්න තියෙන හානිය මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. කළත් ඇති වෙන ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. හරිද? කරපුවාම ලැබෙන ලාභයනොත් නොකරපුවාම ලැබෙන පාඩුත් මෙනෙහි කරනකොට අපේ හිතේ කැමැත්ත උපදිනවා. හ්ම්. දැන් අර දරුවට අර වෙච්ච හදිය කියනකොට නේද? අපි දන්නවා හොඳටම. අපි අපි මේවා මේ සිද්ධ වෙච්ච සිද්ධියක් මම කියන්නම් එක දවසක් යම් කිසි කාලයකදී පාරක යද්දී මම දැක්කා එක තරුණ දරුවෙක් ඝාතනය කරලා පාරක දාලා ටයර් එකක් දාලා පුච්චලා තියෙනවා. බලනකොට හරියට නිකන් විතර කහමදේ වගේ බඩ බඩ හරිය දැන් පිච්චෙනවා. මාත් ඉතින් ගිහලා හොඳට බැලුවා. එතකොට ගිහිව ඉන්න කාලේ. බලනකොට යටිපැතුල් වල පරාදයන් තියෙනවා. හරිද? මං අහනවා මේ අත්තන්ගෙන් මේ පරාල ඇණය විඳ මේ දරුවා කොතර දුකක් විඳ විඳින්නද? ඔය පරාලනේ ගහපු කෙනා කොච්චර දුක විඳිනවද කියලා දන්නවද? ඇයි? වෛරයෙන් නේද? ඒ වෛරය ගොඩනැගෙන විදිහට පරිසරය සමහර විට සමහර අය අම්මා තාත්තා ඝාතනය කරලා ඒ තමන් පිනිපිනීදී ඝාතනය කරලා ඒ ඝාතනය කරලා වෛරී සිත් හදලා මෙන්න මේ කණ්ඩායම් තමයි මේවා කරේ කියලා ඒ වගේ කෙනෙක් අපිට ගෙනත් දුන්නොත් ඔය පරාලන්නේ ගහන එක හරිද නෙවෙයි හරිද එතකොට එක්තරා කණ්ඩායමක යුවතියකගේ හිස් කඳ හිස විතරක් ගහකුඩු තිබිලා හම් වෙනවා. ඔය ඔය මරාගෙන මරන බෝම්බෙත් බඩේ බැඳගෙන එනකොට මේ වටේ පිටේ ඉන්න මේ අම්මලා තාත්තලා ඔක්කොගේම කෑලි කෑලි විසි වෙනවා එයාගෙත් එක්ක නේද? එතකොට එයාට ආදරය කරපු කවුරුවත් මේ ලෝකේ හිටියේ නැද්ද දන්නේ නැහැ. එහෙම මැරිච්චාගේ අම්මලා තාත්තලා තාම ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඒ දෙමව්පියෝ මේ දරුවන්ට ආදරය කරේ නැද්ද දන්නේ නැහැ. නේද? ඒ ඔක්කොම තිබ්බ අය තමයි ඒ ඔක්කොම කරගන්නේ. ඒ ඔක්කොටම හේතුව ඇතුලෙන් උපදින වෛරය. ආන්ගේ වෛරය මගේ ඒ එවැනි වෛරී තත්යකට මාවපත් වෙන්න පුළුවන් සසර ජීවිතය. අන්න එහෙම ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්නේ නිකන් නෙවෙයි නිකන් අපේ සංවේග උපදවා ගන්න නෙවෙයි. ඔය උපදින සංවේගයත් එක්ක හැම වෙලේම හිතන්න ඕනේ මටත් මේක වෙන්න පුළුවන්. මටත් මේක වෙන්න පුළුවන්. මටත් මේක වෙන්න පුළුවන් කියලා. හරි. හරි. එහෙනම් තව තව මේ ගැන අපි මොකද සම්පූර්ණ විස්තරත් එක්ක මේ විදිහට කතා කරගත්තේ නැත්නම් අපි කවදාකවත් මෛත්‍රිය වඩන්නේ ඕක කතා කරගෙන නිකන් ඉනවා. ඉතින් ඒකද මම මේ වෙලාවේ අන්තිම ප්‍රශ්නයක් අහනවා. අපි මේ කතා කරපු ටික හින්දා මේ වෙලාව වෙනකොට හිතුණද නැද්ද මම මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. ආන්ගෙම හිතුනේ ඇයි? මාත් එක්ක එකතුලා මේ ටික කතා කරගෙන ඉඳා. මාත් මම මේක කතා කරනකොට ඔය පැත්තෙන් මෙනෙහි වුණා. අර දරුවා ගැන කියද්දී අර අම්ම තාත්තා මරපෑ ගැන පරාල ගැන බෙල්ල ගහ උඩ තිබ්බේවා ගැන කියනකොට නේද වෙනතරම් සංවේගයක් උපදිනා නිකන් නේ නමුත් මං කිව්වත් මටත් මේක වෙන්න පුළුවන් පුළුවන් කියලා හිතන්න කියලා ආන් එහෙම මෙනෙහි කරපු හින්දා දැන් මෛත්‍රිය වඩන්න කැමැත්ත ඉපදුනා එහෙනම් ඔය මෙනෙහි කිරීම තියෙනකොට කැමැත්ත තියෙනවා මෙනෙහි කිරීම නැති වුණොත් එහෙනම් දැන් තේරෙනවද මොකද කරන්න ඕන කියලා මෛත්‍රිය වැඩි වීම සඳහා පළවෙනි පියවර තමයි ඒ සඳහා අධිකතර කැමැති හිතක් හදාගන්න එක ආන් ඒක සඳහා මොකද කරන්න ඕනේ? ඒකේ තියෙන ආදීනව කරේ නැත්නම් ආදීනව මෙහෙ කරන්න ඕනේ. මෙත්තානිසං සූත්‍රය වගේ එකක් කරන් කරපුවාම තියෙන ආනිසංස සුවසේ නිඳ යනවා, සුවසේ අවදි වෙනවා, මිනිස්සෙන්ට අමනුස්සෙන්ට ප්‍රිය වෙනවා නේද? නමුලාව කාලක්‍රියා කරනවා. ඒ වගේ ඒවා ඒවා නිකන් අහලා මදි. ඒවා දැනගෙන මොකද කරන්න ඕනේ? සුවසේ මේ ලෝකේ ජීවත් වෙන විදිය ගැන මෙනෙහි කරන්න ඕනේ. හරි? අර සුචිලෝම ප්‍රේතයාට වාගේ ඇනි ඇනි ඉන්නගේ තේරුම් ගන්නෑ කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරනකොට පින්නත් නේ අපිට මෛත්‍රිය කොහොම හරි වඩන්න ඕනේ කොහොම හරි වඩන්න ඕනේ කියලා හැම වෙලේම අදහසක් උපදිනවා. ආන් ඒ අදහස හදාගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පුළුවන් මෛත්‍රිය කරන්න. හරිද? ඒක තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මොකද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා කරන විදිහේදී එවැනි තවත් ධර්ම දේශනාවකදී ඉතින් අද දවසේ මේ මේ නිවන් මාර්ග ධර්ම දේශනාව මාලාවේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ධර්මයෙන් ලෝකේ හැමදිනාටම මේ ධර්මය ප්‍රචාරය කරන්නට ඕනේ අය කියන අදහසින් තමන් ඊ타මත්ම පරාර්ථකාමී ඊ타මත්ම ත්‍යාගවන්ත ත්‍යාගශීලී අදහසකින් කටයුතු කරන්න යෙදුණා. එවැනි උතුම් ධර්ම දානයක් සිදු කරගත්ත මේ පින්වත් ඇත්තන්ට හැමදිනාටම කලින් ඒ උතුම් ධර්ම දානය හේතුවෙන් සියලු යහපත සිද්ධ වේවා උතුම් ධර්මය අවබෝධ වේවා සනසීමෙන් සනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති